දුකෙන් නිදහස් වෙන නිවැරදි මාර්ගයක් මේ ලෝකේ යම් කිසි කෙනෙක් දේශනා කරනවා නම් ඒ බුදුවරයෙක් විතරයි. බුදුරජාණන් වහන්සේ නමක්මයි රාතන් වහන්සේ නමකට පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ ඒ මග විවෘත කළාට පස්සේ මග එලිපෙහෙලි කරාට පස්සේ රහතන් වහන්සේ නමක් ඒ අනුව දේශනා කරනවා මග. පසේ බුදුවරයන් වහන්සේගේ හැකියාවක් තියෙනවා තමන්ගේම නුවණින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නිවෙන්න. හැබැයි එයාට ධර්මයේ දේශනා කරන්න හැකියාවක් නැහැ. එහෙනම් ධර්මයේ දේශනා කරන්නේ බුදුවරේ. හැබැයි ඒ තමන්ගේම නුවණින් කිසි කෙනෙක්ගේ උපකාරයක් උදව්වක් පිහිටක් නැතුව තමන්ගේම නුවණින් ඒ ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යයට දායාද කරනවා. ඉතින් අද ඒක කිසිම අඩුපාඩුවක් නැතුව ඒ දහම ලෝකේ පවතිනවා. අවශ්‍ය කරන එක දෙයක් අපි මේ නිවැරදි මඟට අවතීරණ නොවීම නිසා පිරිනිවන් පාලත් තථාගතයන් වහන්සේ අවුරුදු 2500 ගණනකුත් ගත වෙලත් අපිට තාම දුක කියන එක තේරුණේ නැහැ. ඒකට හේතුව දැක්කේ නැහැ. ඒ නිවන අවබෝධ වුන්නේ නැහැ. ඒකට මාර්ගය නිවැරදි වුණෙත් නැහැ. ඒ නිසා අපි මේ වර්තමාන භවයට අපි අවතීර්ණ වුණා. හැබැයි මේ වර්තමාන භවයත් අපි ඒ ආකාරයෙන් මේ කටයුතු සිද්ධ කරගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක වැටෙනවා. ආයි වැටෙන්නේ දුකට. මොකද සැප ඇති තැනක් විශ්වයේ ලෝකයේ යම් තැනක තියෙනවා නම් ඒක මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ අපට එහෙම තැනක් කියනවා. එහෙම තැනක් කිව්වේ නෑ. ඇයි? එහෙම තැනක් නැති හින්දා. ලෝකේ පවතින දුක මතයි කියන කාරණයයි බුදුවරයෙක් පෙන්වන්නේ. දුකම තමයි ලෝකේ පවතින්නේ. ඒක හොඳටම තේරෙනවා මේ ධර්මයේ පිළිබඳව ගැඹුරින්. පරීක්ෂා කරලා බලපුවාම. ඒ ගැඹුරින් පරීක්ෂා කරන්නේ උසස්ව මනසක් තියෙන. උසස්ව මනසක් තියෙන මිනිස්සයට. හැබැයි මිනිස්සය කියන්නේ ඒකෙනුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ට. මගේ දහම ප්‍රඥාවන්තයන්ට. ඒතර ප්‍රඥාවන්තයන්ට කිව්වේ මිනිස්සය වෙලා ඉපදිලත් කොටසක් අයින් කළා. ඒ තමයි කෙලස් වලින් වැහිලා ඉන්න කොටස. කර්මවල විපාක විඳින කොටස. කර්ම වලින් වැහිලා ඉන්න කොටස සහ විපාක වලින් වැහිලා ඉන්න කොටස. ඒ කට්ටියට බණ කිව්වේ නැහැ. බණ කිව්වේ නැහැ. ඒ කට්ටිය බණ ඇහුවත් තේරුම් ගත්තෙත් නැහැ. අවබෝධුන්නේ නැහැ. ඉතින් අතිශය බලගත්ු කෙලෙස් තමාගේ මතයම හරි අන්මතය වැරදි කියලා ඉන්න අයට බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ නැහැ. තමන්ගේ මතය හරි. අන් සියලු මත වැරදි. ඒකට කියන්නේ ඉදං සත්‍යාබිනිවේෂ කාය ග්‍රන්ථ. තන් තමන්ගේ මතයමයි හරි අනිත්‍ය වැරදි. ඒ අදටත් ලෝකේ එහෙම තියෙනවා. එයාලට බණ කිව්වේ නෑ. තේරෙන්නෙත් නෑ. වැටහෙන්නේ නෑ කවදාවත්. ඒක ක්ලේශ ආවරණ. අනිත් එක කර්ම ආවරණ. කර්ම ආවරණ කියන්නේ අනන්තරී පාප කර්ම. මේ පහෙන් එකක් කළා තියෙනවා නම් මුළු ධර්මස්කන්ධයම ඇහුවත් එක පදයක්වත් අවබෝධ වෙන්නේ අනන්තරී පාප කර්ම. දැන් නියත වශයෙන්ම කල්පයක් අවිච්ඡේ ඉඳලාම එන්න වෙනවා. පැසිලාම එන්න වෙනවා. අනිත් විපාක ආවරණ. ඒ තමයි මන්ද බුද්ධික. උම්මත්තක. එලට මේ බණ තේරෙන්නේ. එහෙනම් අනිත් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. හැබැයි නුවණින් විමසන්න ඕනේ. බුද්ධියෙන් විමසන්න ඕනේ. ඒකට කිව්වා භාවනා කියලා. ඒකට දීපු නම තමයි භාවනා කියන්නේ. හැබැයි ඒකට ඕනේ චිත්ත ඒකාග්‍රතාවයක්. විසිරෙන සිතට තේරෙන්නෙත් නැහැ මේක. වැටහෙන්නේ නැහැ. මොකද ගැඹීරයි. දුකක්මයි තියෙන්නේ කියන එක තේරුම් ගන්න නම් තන්පත් වූ මනසක් ඕනේ. නොවිසිරෙන සිතක් ඕනේ. එකඟ වූ සිතක් ඕනේ. ඉතින් ඒකට සමාධි කිව්වා. සමත කිව්වා. සමත භාවනාවට කියන්නේ සමාධි. විදර්ශනා භාවනාවට කියන්නේ ප්‍රඥා භාවනාව. ඒතර සමතෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න විදර්ශනා ප්‍රඥාවේ. ඒතර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. විශේෂයෙන් පස්සති इति. විපස්සනා. ඒතර විශේෂයෙන් දකිනවා නම් විදර්ශනා. එහෙනම් මේකත් දකින්න තියෙන එකක්. නුවණින් දකින්නේ. එකයි එහෙනම් නුවණින් දකින්න නම් පවතින දේ නුවණින් දකින්න බෑ. පවතින දේ ඇහෙන් දකිනවා. නුවණින් දකින්නේ ධර්මයයි. ඒතර ධර්මය කිව්වේ බුදුරජාන් වහන්සේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. මේ ලෝකයේ තුල විශ්වය තුල වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඇසයි ඇසට රූපයක් හම්බෙන්නේ වර්තමානයේනේ. ඒ අනුව සිතක් හැදෙන්නේ වර්තමානයේ. දැන් මේ මොහොතේ පවතින වෙලාව වර්තමානයේ. දැන් ඊයේත් ඔක වුණා. හැබැයි එතකොට ඊයේ ඒ වෙලාව වර්තමානයේ. හැබැයි දෙක අතීතයට ගිහිල්ලා ඉවරයි. එහෙනම් වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාවලියයි. එතකොට ඇසයි රූපයයි නිසා සිතක් හැදෙන්නේ ඇස පවතින්නේත් වර්තමානයේ මේ මොහොතේ. චිතක්ෂණ 17ක කාලයක. බාහිර රූපයත් වර්තමානයේ මේ මොහොතේ පවතින චිත්තක්ෂණ 17ක කාලයක්. ඒ දෙක නිසා හැදෙන සිත පවතිනෙත් වර්තමානයේ මේ මොහොතේ එක චිත්තක්ෂණයක. කර්ණ තුන එකතු කරන ස්පර්ශයත් වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ චක්කු සම්පස්සය. ඒ අනුව විදීමේ සිත හැදෙන්නෙත් මේ මොහොතේ වර්තමානයේ මේ දැන්. ඒ අනුව හඳුනා ගැනීමෙන් සිත හැදෙන්නෙත් වර්තමානයේ මේ මොහොතේ මේ දැන්. ඒ අනුව චේතනාව හැවත් කර්මය හැදෙන්නෙත් මේ මොහොතේ මේ දැන්. දැන් එහෙනම් නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ කවද්ද? නවත්තන්න වෙන්නේ දැන්. හෙට ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ නිවන දකින්නේ හෙට නෙමෙයි. හෙට නෙමෙයි මේ නිවන දකින්නේ මේ දැන් දකින්නේ. එයි. කර්ම ශේ කරන්න වෙන්නේ දැන්. දැන් අපි කියමු හෙට මේ කරුණු අපි විග්‍රහ කරනවා මේ කරුණු බෙදනවා මේ කරුණු පරීක්ෂා කරනවා කියලා. ඉතින් හෙතකොට හෙට ඒ වෙලාවේ ඒ අවස්ථාව ඒ වෙලාවට එතන වර්තමානයේනේ. ආ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ ධර්මයේ වර්තමානයේ මේ මොහොතේ දැන් මේ සිදුවෙන ක්‍රියාවලියයි. එතකොට වර්තමානයේ මේ මොහොතේ දැන් සිදුවෙන මේ ක්‍රියාවලිය නවත්තන්නේ හෙටද? කවද්ද නවත්තන්නේ? දැන් නවත්තන්න තියෙන්නේ. එහෙනම් නිවන් දකින්නේ හෙටද? එහෙනම් බෝඩ් එකක් ගහන්නේ මලාට පස්සේ ඔයාලට නිවන් සැප ලැබේවා කියලා. කවදාවත් ලැබෙන්නේ නැහැ. එයි වර්තමානයේ මේ මොහොතේ නිවන මේ දැන් මෙතන නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ බුද්ධ ගායව නෙමෙයි. රුවන්වැලිසෑය ගාව නෙමෙයි. ශ්‍රී මහබෝධිය ගාව නෙමෙයි. මේ ශාලාව ඇතුළෙත් නෙමෙයි. තමන්ගේ සිත තුළ. ගිනි ගන්නෙ සිත නිවෙන්නේ සිත. නැද්ද? ඉතින් නිවා ගන්න වෙන්නේ දැන්. සිතින්ම තමයි නිවන්න වෙන්නේ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග නොමග යන්න එපා හෙට නිවන් දකින්න බෑනේ නෙමෙයි අදයි දැන් ඊයේ බැරි වුණා ඊයේ බැරි හිනුනේ හින්දානේ දැන් අද මේ නිවන් ආවේ නැත්තම් අද එන්නේ නැහැ නේ බණහන් ඊයේ නිවන් දැක්කම අද බණහන් එන්නේ නැහැ ඕන්නේ නැහැ නේ ආයි ආන්න ඊයේ අරිහත්ත්වයට ගියා නම් අද ආයි බනහන්න ඕනේද? ආයි බනහන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලියයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නවත්තන්න තියෙන පවතින්නෙත් මේ මොහොතේ දැන් පවතින ෂණයයි පවතින්නෙත් මේ මොහොතේ එහෙනම් නිවෙන්නෙත් මේ මොහොතෙමයි. අපි ගිය සතියේ කතා කළා චේතනා හේවත් කර්ම පිළියෙල වෙලා ඒ කර්ම අනුව සත්‍ය දුක් විඳින ආකාරය ඒ වගේම න්‍යාම ධර්ම දෙකක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදිව දේශනා කරපු න්‍යාම ධර්ම දෙක කම්ම න්‍යාම චිත්ත න්‍යාම කියන ධර්මතා දෙක ඒ වගේම හේතුඵල ධර්මතාවය මේ සියල්ල අපි ගිය සතියේ පැහැදිලි කරා. හැබැයි මේ එකක් පරීක්ෂා කරලා බැලීමෙන් මේක තහවුරු වෙන්නේ නැහැ. මේක සහතික වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ කොටස් වලට මේක හොඳට බෙදා ගන්න කියන්නේ. දැන් කොටස් වලට බෙදනකොට අපිට තේරෙනවා පහට බෙදන්න පුළුවන්. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඤ්ඤාණස්කන්ධ. පහට බෙදලා වෙන් කළ බැලුවොත් තමයි මේක තේරෙන්නේ අවබෝධ වෙන්නේ. ওই පහ එකට එකතු කරලා ගන්න තාක්කල් අර සම්මුති ලෝකේ තමයි මනස සැරිසරන්නේ. සිත ගමන් කරන්නේ සිත සැරිසරන්නේ සම්මුති ලෝකේ. ওই පහ එකට එකතු කරලා ගත්ත තැන. ওই පහ වෙන් කරන්න. ওই පහ වෙන් කරප වෙන් කරන්න පුළුවන්. ඇයි වෙන් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වෙන් වෙලා තියෙන හින්දා. වෙන් වෙලා නැත්තම් මේ ලෝකේ යම් දෙයක් ඒක වෙන් කරන්න බෑ. වෙන් වෙලා තියෙන හින්දා වෙන් කරන්න පුළුවන්. එහෙනම් රූපස්කන්ධය කියලා එකක් තියෙනවා. වේදනාස්කන්ධය කියලා එකක් තියෙනවා. සංඥා ස්කන්ධය කියලා එකකුත් තියෙනවා. සංස්කාර ස්කන්ධය කියලා එකකුත් තියෙනවා. විඥාන ස්කන්ධය කියලා එකකුත් තියෙනවා. නැද්ද? තියෙනවා. හැබැයි කොටස් පහ එකකට එකක් වෙනස්. වේදනා ස්කන්ධය කියන්නේ රූප ස්කන්ධය නෙමෙයි. සංඥා ස්කන්ධය කියන්නේ වේදනා ස්කන්ධයවත් රූප ස්කන්ධයවත් නෙමෙයි. සංස්කාර ස්කන්ධය කියන්නේ විඥාන ස්කන්ධයවත් වේදනා ස්කන්ධයවත් රූප ස්කන්ධයවත් නෙමෙයි. එකක් එකකට එකක් වෙනස් වෙ පහ. වෙන් කරන්න. වෙන් කළා බලන්න. එතකොට සම්මුති ලෝකයෙන් ඈත් වෙනවා. ප්‍රඥාප්තියෙන් ඈත් වෙනවා. ඕනේ ඈත් වෙන්නේ. සතර මහා ධාතුන්ට අයිති කොටසක් තියෙන රූපස්කන්ධය කියලා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් තියෙන වේදනාස්කන්ධය කියලා. මේක නැහැ කියනවනේ යම් කිසි කෙනෙක් ඒක යාට එයාගේ තියෙන අනවබෝධය. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සංඥා ස්කන්ධයක් තියෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර ස්කන්ධයක් තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන ස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න නම් ඒක බෙදලා වෙන් කරලා නුවණින් දකින්න ඕනේ. ඒක දකින්නකොට මග්ගම් මග්ග ඥාන දර්ශනය. එතකොට මග නොමග ඥාන කියන්නේ නුවණ, දර්ශනය කියන්නේ දකිනවා. එතකොට නොමග දකිනවා, මග දකිනවා, නුවණින් දකිනවා, විසුද්ධි කියන්නේ පිරිසිදුව. තාමත්ම නිවැරදිව දකිනවා. ඒ දකින්නකොට අපි යන්න ඕනේ මෙන්න මේ විදිහට. කොහමද? තෘෂ්ණාවෙන් තොරව යන්න ඕනේ. මානෙන් තොරව යන්න ඕනේ, ditthියෙන් තොරව යන්න ඕනේ. තෘෂ්ණාවෙන් තොරව. තොර සෑම අරමුණක්ම ගන්නකොට අපිට තණ්හාවත් එක්ක බැඳෙන්න බෑ. තණ්හාවත් එක්ක බැඳුනොත් සිත නිවනට මේ යන්නේ නොමග. ඒක නිවන් මග නෙමෙයි. මානයත් එක්කනම් අරමුණ යන්නේ ඒක නිවන් මග නෙමෙයි ඒක සසර මග. ගත්ත අරමුණ යන්නේ දිට්ඨියත් එක්කනම් ඒක සසර මග නිවන් මග නෙමෙයි. එහෙනම් නිවන් මග කියන්නේ තණ්හා මාන දිට්ඨි කියන ධර්මතා තුනෙන් තොරව ඕන යන්නේ. සෑම ආරක්මණයක් ආරම්මණයක්ම. ඒතකොට ගොඩක් අරමුණු නැහැ. අරමුණු 6යි තියෙන්නේ. රූප ආරම්මණය. ශබ්ද ආරම්මණය. ගන්ධ ආරම්මණය. නාසයත් එක්ක සම්බන්ධ. රස ආරම්මණය. පොට්ටබ්බ ආරම්මණය. කයත් එක්ක සම්බන්ධ. ධම්මා ආරම්මණය මනසත් එක්ක සම්බන්ධ. ආරම්මන 6යි තියෙන්නේ. එහෙනම් මේ අරමුණේ රැවටෙන්නේ නැතුව ගියොත් අපි යන්නේ මග. රැවටිලා ගියොත් නොමග. එහෙනම් මග්ගම් මග්ග. එහෙනම් අපි ගන්නවා ඉස්සෙල්ලාම රූප ආරම්මණයක්. අපි රූපේ ආරමුණු කරනවනේ. නැද්ද? රූපේ ආරමුණු කරනවා. ඒ ආරමුණු කරන්නේ කොහොමද? ආරමුණු කරන්නේ ඇස ඉස්සරහට දාලා. නැත්තම් ඒ ආරම්මණය ගන්න බෑ. ගන්න බෑනේ. රූපයක් අපි සිතින් ආරමුණු කරනවා නම් සිතට සම්බන්ධ කරන්න ඕනේ නම් බාහිර රූපයක් අපි කාමද ඉස්සරහට දාන්නේ. ඇස දාන්න ඕනේ ඉස්සරහට. කන නාසය දිව ශරීරය දාලා හම්බෙන්නේ නැහැ. ඒකට ඇස දාන්න ඕනේ ඉස්සරහට. අපි ඇසද දාන්නේ නැහැ. අපි ක්‍රියාවක් දාන්නේ ඒකට. එතනට අපිපත් කරන්නේ ක්‍රියාවක්. එයි ඇසේ තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඇසේ නෙමෙයි. ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ. එතකොට සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඉස්සරහට දාලා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒකට සම්බන්ධ කරනවා. නිවැරදි දර්ශනය. දර්ශනය නිවැරදි. දැකීම නිවැරදි. එතකොට දික්කේ එතන නැහැ. එතකොට එතන මානෙ එන්නේ නැහැ. එතන තණ්හා වෙන්නේ. තණ්හා වෙන්නේ ඇසට රූපයක් සම්බන්ධ කරලා සිතක් හැදුවොත් එතන එනවා තණ්හාව. ඇස මගේ. රූපත් මගේ. ඒ දෙක නිසා ඇදුව සිතත් මගේ. එතකොට තණ්හා උපදිනවද නැද්ද? එතකොට තෘෂ්ණාව උපදිනවා. එතකොට මානෙ උපදිනවා. ඒ රූපයට අයිතිවාසිකම් කියපුවාම ඒ වටිනා වූ රූපය අපි කියමු රත්තරන් කියලා. දැන් මේ දවස්වල හරි ගණන්. දෝක අයිති කරගත්තාම මානෙ ඉන්නේ නැත්තේ. එනවා. එතකොට ආරම්මණය ගත්තේ වැරදියටනේ. දික්තියෙන් ගත්තේ. ඒ කොහොමද දික්තියෙන් ගත්තේ? ඒකට නමක් තිබ්බ රත්තරන් කියලා. රත්තරන් දෙක. නෑ මං කියන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ. ඇයි ඒ විදිහට දකින්නේ නැත්තේ? එතකොට ඒ විදිහට නිවැරදිව දැක්කේ නැත්නම් ඒ අරමුණ ගන්නෙ තෘෂ්ණාවෙන් නෙමෙයිද? තෘෂ්ණාවෙන් ගන්න. ඇයි? රත්තරන් වලට කැමති. කැමතිනේ රත්තරන් වල. එතකොට කැමති කියන්නේ තණ්හාව, ආසාව, ඇල්ම, ඕනකම. දැන් එතකොට එතන මොකද්ද වැඩිලා තියෙන්නේ? හේතුවම එතන හදලා ඉවරයි. මූල හේතුවම හදලා ඉවරයි. දුකට. ඇයි? බුදුරජාණන් වහන්සේ දුකට හේතුව කිව්වේ තෘෂ්ණාවයි. නැත්. ඒතර ආරම්මණය ගත්ත රත්තරන් කියලා ගන්නකොටම සිත එතන ඇලිලා ඉවරයි. එතකොට තණ්හාව එතන හැදිලා නැද්ද? දැක්කා. ලස්සනයි දිලිසෙනවා. මාළ වෙන්න පුළුවන්, වලලු වෙන්න පුළුවන්. යම් දෙයක් වෙන්න පුළුවන් රත්තරන් වලින් හදපු. දැක්ක ගමන් ආසාවක් නෙමෙයි දෙන්නේ. එතකොට අරමුණ ගත්තේ දික්තියෙන් නෙමෙයි. ඉතින් දික්තියෙන් ගත්තා නම් ඒතර තණ්හාමාන දික්ටි තියෙන කාටද? පෘථග්ජන පුච්චරයට. ඒතර මගද? නෑ නොමග. හොඳට දැනගන්න. එහෙනම් ඒතර ඇස ගන්නි ක්‍රියාවක් වශයෙන්. ඒතර තණ්හාවක් එන්නේ නෑ. ඒ ඇසක් වශයෙන් නෙමෙයි ගන්නේ ක්‍රියාවක් වශයෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් වශයෙන්. අර දැක්ක රත්තරන් ටික කුට්ටියක් හරි පෙත්තක් හරි බිස්කට් එකක් හරි මොකක් හරි දැකපු දේ ගත්තේ සතර මහා ධාතු වශයෙන් ගත්තොත් තණ්හාවක් එනවද? මානයක් එනවද? දිට්ඨිය පිරිසිදුද? එතකොට එතන තණ්හාවක් නැහැ නේද? ඒ ආරම්මනේ. මානයක් නැහැ නේද? දිට්ඨියක් නැහැ නේද? එහෙනම් ඒක පුහුණු කරන්න. ඒක පුරුදු කරන්න. ඒක සිතට ඇතුල් කරන්න. සිතට හොඳට ස්ථාවර කරන්න. එතකොට තණ්හාව නැහැ, මානය නැහැ, දිට්ඨිය නැහැ. තණ්හාවයි මානයයි දිට්ඨියයි නැත්තේ කාටද? රහතන් වහන්සේට. ඒ රහත් වෙන කම්ම තණ්හා මාන දිටි. දිට්ඨිය හැබැයි සෝවාන් මාර්ගයේදී දිට්ඨිය අවසන් වේවි. හැබැයි තණ්හාවයි මානයයි තියෙන රූප රාග අරූප රාග මාන ඒවා තියෙනවනේ. රූප රාග රාග කියන්නේ ඇලෙනවා කියන එක. කියන්නේ තෘෂ්ණාව. එහෙනම් ආරම්මණය දැන් වැරදියට ගත්තහම මොකද්ද වෙන්නේ? ආරම්මණය වැරදියට ගත්තහම අරමුණ පිළිගන්නවා. අරමුණ පිළිගත්තේ වැරදි පැත්තට වැරදි පැත්තට අරමුණ පිළිගත්තේ. ඒතර වැරදි පැත්තට අරමුණ පිළිගත්තාම ඊට පස්සේ ඒක තීරණය කරනවා. ඒකට කියනවා සම්තිරණ. මේ තවත් මේක කර්ම හදන විදිහක් මේ කියන්නේ. එතකොට ඒක තීරණය කරනවා. හ්ම් රත්තරන් නේ. ඔව්. ඒතර අරමුණ පිළිගත්තා තීරණය කරා. ඊට පස්සේ නිශ්චය කරන එක මට හොඳයි. දැන් එහෙම තීරණය කළාද නැද්ද? ඔය අතේ කාරේ කනේ තියනවනේ ඉතින් තීරණය කළානේ උදාගත්තේ අරගෙන. හා? ඒකට කියන සම්තිරණ. තර වත්තපන. හරි. ඒක තමයි සතු කරගත්තා. තමයි සතු කරගත්තේ නැද්ද? දැන් තමයි සතු කරගන්නකොට ඒ පිළිබඳව නැවත නැවත නැවත නැවත නැවත සිත් කීයක් හැදුවද? ඒවට කිව්වා ජවන් කියලා. අරමුණ තදින් ගත්තා. තදින් ගත්ත හින්දා දැන් ඔක පරිස්සම් කරන්න ගෙදරට සේප්පුකුත් ගෙනාවා. නැත්තම් බැංකුවෙන් සේප්පුවක් අයින් කරගත්තා. නැත් නැත්තම් අල්මාරිය වල රහස් කුටියක් හදලා ඒකේ දාලා යතුරු ඉනේ ගහගත්තා. නැත් කර්මයක් හදලාද නැද්ද? කර්මයක් හැදුවද නැද්ද? දැන් චේතනා චක්ක සම්පස්සජය. ගිය සැරේ මම කිව්වේ වෙන පැත්තකින් මේ චේතනා කර්ම වෙන පැත්තකින් ගිය සැරේ ගිය සතියේ දේශනා කළේ දැන් මේ දේශනා කරන්නේ තවත් පැත්තකින් මේ නිවන් මඟ. එම නැති වුණොත් අපි සසර මෙච්චර කාලයක් ওই සසරේ ආවේ හේතුව නිසා. එහෙනම් දැන් එතකොට හදලා ඉවරයි කර්මයක්. කර්මය මත සිත පවතිනවා. කර්මය මත සිත තියෙනවා. ඇයි? අරක තෘෂ්ණාවෙන් නෙගත්තේ. ඒතර තණ්හාවෙන් ගත්තා, මාණයෙන් ගත්තා, ditthියෙන් ගත්තා. ඒතර තණ්හා මාන ditthිය එකක් ගත්තාම අරමුණ පිළිගත්තා, පිළිගත්තාම ඒක තීරණය කළා. ආ ඒක හරි, ඒක වටිනවා, ඒක හොඳයි. ඊට පස්සේ සම්තිරණ නිශ්චය කරනවා. හරි, ඒක Taman සතු කරගන්න හොඳයි. ඊට පස්සේ Taman සතු කරගත්තා. Taman සතු කරගත්තාම ඊට පස්සේ එතන ඉඳලා රකින්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. බලන්න ඕනේ, හොයන්න ඕනේ. දැන් ඒතකොට වැඩෙන්නේ තණ්හාව නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වේ අස් කරන්න කියලා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? තණ්හාව අස් කරන්න කිව්වද තණ්හාව රැස් කරන්න කිව්වද? තණ්හාව රැස් කෙරුවොත් මගද නොමගද? නොමග. තණ්හාව අස් කළොත් මග. ඒ නිවන් මගයි. පැහැදිලිද කියන එක? එහෙනම් එතකොට කර්ම සකස් වෙන්නේ නැහැ නේද? එතකොට කර්ම සකස් වෙන්නේ නැත්තම් සිතට පවතින්න බෑ. සිතට පවතින්න බැරි නම් පුනර්භවයක් නැහැ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. සංඛාර පච්චයා විඥාන. දැන් අපි තවදුරටත් ඒක පරීක්ෂා කරනවා තවත් ආකාරයකින්. ඒ තමයි දැන් මේ තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා කියලා නිබුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. තණ්හාව නිසා දුක හට ගන්නවා. ඒතොර දුකට එකම හේතුව තෘෂ්ණාව තෘෂ්ණාව හැටියටනේ පෙන්වන්නේ. ඉතින් අපි දැන් බුදුරජාණන් වහන්සේ කිව්වට අපි මේක නෑ එකපාරටම බලන්නේ අපි මේක බලනවා මේක හරිද? නිවැරදිද? ඒක හැමම වෙනවද? තෘෂ්ණාව නිසාද මේ දුක හැදෙන්නේ? ඒක විසඳ ගන්න පටිසමුපාදයට යන්න. දැන් අර ආරම්මණය ගත්තනේ ආරම්භණේ ගත්ත තෘෂ්ණාව වෙන්නේ. එතකොට ඇලෙන සිත. දැන් එතන විඳීමක් නේ තියෙනව නේද? දැන් විඳීම තුල නේද ඇලුනේ? එහෙනම් විඳීම තුල ඇලුනා කියන්නේ තෘෂ්ණාව පටන් ගත්තද නැද්ද? තණ්හාපච්චා උපාදාන. දැන් එතකොට ඒක තදින් අල්ලගෙන ග්‍රහණය කරගෙන නැද්ද ඔක? ඔක මගේ කියලා මට අයිති කියලා මගේ වස්තුවක් කියලා මගේ දේපලක් කියලා අයිති කරගෙන නැද්ද? අයිති කරගෙන. ඒ කියන්නේ උපාදානයයි. දැන් උපාදානය නිසා ඔක රැකගන්න ආරක්ෂා කරගන්න කර්ම කරනවද නැද්ද? හ්ම්. ඒතර උපාදාන පත්‍ය බව බව පත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. දැන් තණ්හාවෙන් හැදුවේ දුකද? දැන් එතකොට අපි මේක දැන් කැමැත්තෙන් නෙමෙයිද මේ ලං කරන් තියෙන්නේ. කැමැත්තෙන් ලං කරගෙන තියෙන්නේ මොකද්ද? ජරා මරණ. ඉතින් ඒකයි කියන්නේ සිත ඇලෙන්න දුන්නොත් ජරා මරණ ටික බාර ගන්න එක එපා කියන්න එපා. ඒකම එන ශෝකයත් බාර ගන්න කනගාටුවයි හැඬීමයි දුක්ඛ දෝමනස්යන් ඔය ඔක්කොම ටික බාර ගන්න එයි අර සිත ඇල්ුණා නම් සිතට ඇලෙන්න දීලා නිහඬව බලාගෙන හිටියා නම් අරමුණ ගත්තේ වැරදියට නම් අර ටික සතුටෙන් බාර ගන්න වෙනවා ප්‍රතික්ෂේප කළා වැඩක් වෙන්නේ ඇයි? හම්බෙන්නේ නැති වෙන්නේ ප්‍රතික්ෂේප කළාට. දැන් හැබැයි දුක ප්‍රතික්ෂේප කරනවා. දුක නම් එපා. දෙපා කියවට හරියන්නේ නැහැ ඒ මතනේ ඉන්නේ. දැන් තණ්හාව නිසා දුක හැදෙනවද? හොඳයි. අපි අරමුණ ගන්නවනේ. දැන් අරමුණ ගත්තම අරමුණ කොහෙන්ද ගන්නෙ? සිතින්නේ. දැන් සිතෙන් අරමුණ ගත්තා. හැබැයි ගත්ත තැනම සිත අයින් කළොත් මොකද වෙන්නේ? දැක්කනම් දැක්කා. එතනින් එහාට යන්නේ. එතකොට එතන තෘෂ්ණාව නැහැ. එතන මානයත් නැහැ. දැක්කේ ක්‍රියා දෙකක් වශයෙන්. ඇසේ ක්‍රියාව දැක්කා. අර රත්තරන් බඩු වල උපකරණේ ක්‍රියාවක් දැක්කා. එතන තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ දෙක නිසා තව ක්‍රියාවක් පටන් ගත්තා. ඒ දෙකීමේ සිතේ ක්‍රියාව. දැන් එතන ඉඳලා හඳුනාගත්තා. එතකොට හඳුනා ගැනීමේ ක්‍රියාවට ගියා. විඳීමේ සිත. එතකොට විඳීම හොඳයි ඒක. ඊට පස්සේ හඳුනා ගැනීමේ සිතට ගියා. ඊට පස්සේ බලවත් වීමේ සිතට ගියා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර. දැන් පැහැදිලිද? දැන් එහෙනම් ඒ පැත්තෙන් ගියත් අපිට පේනවද අපි යන්නේ කර්ම වලට කියලා? ඒ තවත් පැත්තකින් කිව්වේ කර්ම වලට යන හැටි. එහෙනම් කර්මශය කළොත් මොකද වෙන්නේ? අර අරමුණ දැක්ක තැනම නවත්තුවොත් මොකද වෙන්නේ? දැක්කා එතනින්ම නැවතුවා. නවත්තන්න පුළුවන්. හැබැයි නවත්තන්න සතිය හා යෝනිසෝ. හ්ම් ඒ දෙන්න ඕනේ. ඒ දෙන්න නැතුව බෑ මේක කරන්න. ඒ දෙන්න තමයි පෙන්නලා දෙන්නේ. සීයෙන් පෙන්නලා දෙනවා. යෝනිසෝ මානසිකාරයෙන් අයින් කරනවා. එලෙන්න දෙන්නේ. අයෝනිසෝ මානසිකාරයෙන් එලෙනවා. සීයේ එතන නෑ. නිවැරදිව දර්ශනය වුණේ නෑ. නිවැරදි දේ නිවැරදි ආකාරයෙන් දර්ශනය වුණේ. සම්මුතියෙන්මයි ගත්තේ. සම්මුතියෙන් ගත්ත තැන මොකද වෙන්නේ? එතකොට පරමාර්ථ ධර්ම වශයෙන් අවිද්‍යාමාන දේ සම්මුති වශයෙන් විද්‍යාමානයි. ඒතර සම්මුති වශයෙන් විද්‍යාමානයි කියන්නේ රත්තරන් එක. ඒක රත්තරන් මාලයක්. ඒක රත්තරන් වලල්ලක්. රත්තරන් කරාබුවක්. ඒ ආදී වශයෙන් ඒකට අපි දුන්න සංඥාවක් සම්මුතියක් දුන්නා. දැන් සම්මුතියෙන් ගත්තාම දෙකේ අනිත්‍ය දකින්නේ. ඒකේ අනිත්‍ය දකින්නවද සම්මුතියෙන් ගත්තොත්? නෑ. ඒකේ ආයශ කොච්චර? ඒ චිතක්ෂණ 17යි. ඊට එඩි පවතින්නේ. නැවත සතර මහා ධාතු ඍතු මේ ධර්මතා දෙකෙන් හේතුන්ගෙන් තමයි ධර්මතාවය පවතින්නේ. සංසාරේ අති දීර්ඝ කාලයක් අපි ගත්තත් අපිට ඒක මුල හොයන්න බෑ කිව්වනේ බුදුරජාණන් වහන්සේ. අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ ඇද්ද මේ විශ්වයේ ඇද්ද යම් රත්තරන් ප්‍රමාණයක්. ඔය සියලුම රත්තරන් ඔය සියලුම රත්තරන් අපි ඇඟිලිවල දාගෙන තියෙනවා. කරේ දාගෙන තියෙනවා. කන්වල දාගෙන තියෙනවා. අද තියෙන මෙච්චර හැබැයි. මේ විශ්වයේ මේ ලෝකයේ ඇද්ද යම් රත්තරන් ප්‍රමාණයක්. ඔය සියලු මේවා මේ සංසාරේ ඒ තරම් දීර්ඝයි මේ සසරේ. අදත් යම් හීනි චේන් පොටකට පොඩි කරාබුවකට පොඩි වලල්ලකට අදත් තණ්හාව හදනවා. ඇයි? පුබ්බන්තේ ඥානන් නැහැ. පෙර භවයේ පිළිබඳව නුවණ නැහැ. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයෙන් පෙන්නන පෙර භවයේ පිළිබඳව නුවණ පුබ්බන්තේ ඥානං ඒ මොකද්ද? පුබ්බන්තේ ඥානං කියන්නේ පෙර භවයේ පිළිබඳව නුවණ. පෙර භවයේ පිළිබඳව නුවණ නැත්තම් පුබ්බන්තේ අඥානං. පුබ්බන්තේ අඥානං කියන්නේ අවිද්‍යාව. පුබ්බන්තේ ඥානං කියන්නේ විද්‍යාව. පෙර භවය දන්න. එහෙනම් පෙර භවයේ ඔය තණ්හා මාන දිටි නිසා නෙමෙයිද අපි තව වර්තමාන භවයක් හැදුවේ. එතකොට අපි පෙර භවයේ හිටියේ විද්‍යාවේද අවිද්‍යාවේද? පෙර භවෙත් හිටියේ අවිද්‍යාවේ. එහෙනම් අවිද්‍යාව නිසා නේද අපි සංස්කාර කියන කර්මවලට ඉඩ දුන්නේ අර අරමුණ වැරදි ආකාරයෙන් අරගෙන. අරමුණ ගත්තේ නිවැරදි ආකාරයට නෙමෙයි අරමුණ ගත්තේ වැරදි ආකාරයට. වැරදි ආකාරයට ගත්තාම අනුපිළිවෙල කොහාටද යන්නේ? සසරට. ඒ අරමුණ බාරගත්තා. නිශ්චය කළා. ඒක තීරණය කළා. ඒතර සම්තීරණ. ඒතර ඒ කියන්නේ අරමුණ පිළිගන්නවට කියන්නේ සම්පටිච්ඡන. පිළිගත් අරමුණ රත්තරන් කියලා පිළිගත්. ඒතර සම්පටිච්ඡන. ඊට පස්සේ සම්තිරණ තීරණය කරනවා. ආ ඒක රත්තරන් ඒක වටිනවා. ඒක කැරට් 24. අද එහෙම තීරණයක් දානවා. දැන් වර්තපන ඊට පස්සේ නිශ්චය කරනවා. මේක මට හොඳයි. ඊට පස්සේ ජවන්. ඒ කියන්නේ සිත ක්‍රමක්‍රමයෙන් බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනවා වෙනවා වෙනවා. ඕකේ වටිනාකම් වැඩි වෙන්න වැඩි වෙන්න බලවත් වෙනවා. වෙළඳපොලේ වටිනාකම් වැඩි වෙන්න වැඩි වෙන්න ආසාව බලවත් වෙනවද නැද්ද? එතකොට වැඩෙන්නේ මොකද්ද? තණ්හාව වැඩෙන්නේ තවත්. අයි. දිට්ඨියෙන් ගත්තේ. පැහැදිලිද දේශනා කරන එක. එහෙනම් දැන් ඒතර හදන්නේ කර්ම. මේ තණ්හාව නිසා කර්ම හදනවා. හ්ම්. කර්ම සකස් කරන තෘෂ්ණාව නිසා. එහෙනම් කර්ම මත සිට ඒ තමයි ඒතර චක්කු සම්පසජා චේතනා. හරිද එතකොට? ඒතර චේතනා කියන්නේ කර්මයයි. කර්ම හැදුවොත් සසර. කර්ම හැදුවේ නැත්තම් ඉතින් එහෙනම් ඒක ගැන අතහරින්නකෝ. හැබැයි අතහරින්න ඕනේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තොත් අතහරින්න නැත්තම් කවදාවත් අතහරින්නේ නැහැ. කොච්චර අතහරින්න කිව්වත් අතහරින්නේ නැහැ. අවසාන අවස්ථාවේ හරි එල්ලෙනවා කි. නැත්. ඔව්. සෝත සම්පස්සේ ඒතර අපි කනින් අහනවා දේවල්. නේ. දැන් කනින් අහන්නේ ශබ්ද. දැන් ඒ ශබ්ද අපි ආරම්මණයක් වශයෙන් පිළිගන්නවා. මේ අරමුණු හයක් කරා මේ නොමග මග පෙන්වන්නේ අපි ගිය සතියේ කතා කළේ චේතනා. ඒතර දැන් මෙතනිත් අපි පෙන්නනවා චේතනා කියන ඒ කර්ම ස්වභාවයට යන ආකාරය ඒ යන්නේ මේ වැරදි ආකාරයෙන් දැකීම තුල කියන කරුණොයි මේ පෙන්වන්නේ නොමග හා මග. මොකද අපි මෙච්චර කාලයක් නොමග ගියා. ඉතින් තවදුරටත් නොමග ගියොත් අපි විඳින්නේ දුක්. එහෙනම් අපි වර්තමානයේවත් අපි නිවැරදි මගට වැටුණොත් අපි දුකෙන් නිදහස් වෙනවා. එහෙනම් අපි එතනට යන්න නම් අර තණ්හා මාන දිට්ටි කියන ධර්මතා වලින් තොරව ඕනේ යන්න. ඒකට හැබැයි ඒ ධර්මතාවයන් හරියට පෙන්නලා දෙන්නේ සිහි කළා දෙන්නේ සමසතිය. යෝනිසෝ මනසිකාරයෙන් අර තෘෂ්ණාව කියන එක අයින් කරනවා. තෘෂ්ණාවට ඉඩ දෙන්නේ යෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය තමයි තණ්හාවට ඉඩ දෙන්නේ. එහෙනම් එයාට යෝනිසෝ මනසිකාරය නැහැ. ඒතර සම්මා සතිය නැහැ. නිවැරදි සිහිය නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින යම් කිසි කෙනෙකුට නිවන් දකින්න අවශ්‍ය නම් එයා නියත වශයෙන්ම මේ ධර්මතා දෙකත් එක්ක යන්න ඕනි. මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. දැන් මිහිරි શબ્දය ඒතර ශබ්දය අහන්න නම් කන දාන්න ඕනේ ඉස්සරහට. වෙන ඉන්ද්‍රියකින් අහන්න බෑ. බෑ. ඒතර කන කියන්නේ මොකද්ද? කන කියන්නේ ක්‍රියාවක්. කනේ නෙමෙයි ක්‍රියාව තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ශබ්දය කියන්නේ ශබ්දයක් තියනවද සත්‍ය වශයෙන්? නැහැ. ලෝකේ නැහැ ශබ්දයක්. ශබ්දයක් හැදෙනවා. ශබ්දයක් සකස් වෙනවා. ශබ්දයක් නිර්මාණය වෙනවා ධර්මතා හතරක එකතුවකින්. පඨවි ආපෝ තේජෝ වායෝ. ওই ධර්මතා හතරෙන් තමයි ශබ්දයක් සකස් වෙන්නේ. නැත්නම් ශබ්දයක් සකස් හදන්න බෑ. තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය. ඔය හතරේ ඔය හතරේ එකතුවක් තමයි ශබ්දේ තියෙන්නේ. එහෙනම් එතන තියෙන ක්‍රියාවක්. ඒ ක්‍රියාවක් කියන්නේ ඇතිවනසනේ නැති වෙනවා. ඇතිවනසනේ නැති වෙනවා. ඒ શબ્දය ඇතිවනසනේ නැති වෙනවද නැද්ද? ඇතිවන ශරණෙන් නැති වෙනවා ක්‍රියා දෙකක් තියෙනවා එතකොට අපි එහෙමද අරගෙන තියෙන්නේ අපි අර සම්මුති වශයෙන්ද අපේ සිත පවතින්නේ සම්මුති වශයෙන් පවතිනකොට කියන මට ඇහෙනවා කියලා මට ඇහුණා කියලා දැන් එහෙම කිව්වොත් හරිද වැරදි එහෙනම් නිවැරදි එහෙම ගන්න තාක්කල් අර shabdයේ පිළිබඳව තණ්හා වෙනවා ඇලෙනවා ශබ්දයේ මිහිරි නම් ශරණයෙන් තෘෂ්ණාව එනවද නැද්ද? ඔව්. ඒතර ඒ ශබ්දය තමන්ගේ නිවසේ නම් තියෙන්නේ හඬ මිහිරි හඬ මිහිරි ශබ්දය තමන්ගේ නිවසේ නම් මානයක් ඉන්නේ නැද්ද? වටිනා සංගීත උපකරණයක් නැත්තම් වටිනා මිහිරි හඬ නිකුත් කරන වටිනා උපකරණ තියෙනවනේ. ඒවා තමන් සතු වුණාම මානයක් එන්නේ නැද්ද? එනවා. දැක්කේ වැරදියට. වැරදියටනේ දැක්කේ. ඒතර ඒ ශබ්දය ආවේ කොහොමද කියලා තේරුම් තේරුම් ගත්තේ නැහැ අවබෝධ කළේ නැහැ වැටහුණේ නැහැ. සබ්ද සකස් වුණේ සතර මහා ධාතුන්ගේ කියලා ගත්තොත් මේකත් සතර මහා කනත් සතර මහා ධාතු අර සබ්දය සතර මහා ධාතු කියලා ගත්ත තැන තෘෂ්ණාවක් එනවද? එන්නේ. මානයක් එනවද එතන? නැහැ. අර උපකරණය සතර මහා ධාතුන්ගේ නෙමෙයිද? ක්‍රියාවක් නෙමෙයිද? උපකරණය? හ්ම්. සබ්දේ නිකුත් කරපු සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ දෙක නිසා පටන් ගත්ත තව ක්‍රියාවක්. ඒ දෙක එකතු වෙන්නේ නැත්නම් ඉදිරි ක්‍රියාව ඉදිරි පිළිවෙලක් සිද්ධ වෙන්නෙම නැහැ. සිතක් හදන්න බෑනේ. කනයි ශබ්දයයි නැතුව සිත හදන්න බෑ. ඒක පිළිගන්නවනේ ඕන කෙනෙක්. එතකොට ඒ සිත හැදුනේ නැත්නම් එතන ස්පර්ශයක් නැහැ. ඒ කියන්නේ සෝත සම්පස්සයක් නැහැ එතන. එහෙනම් සෝත සම්පස්සජ වේදනාවක් නැහැ. හරිද? සෝත සම්පස්සජ සංඥාවක් නැහැ. සෝත සම්පස්සජා චේතනක් නැහැ. එහෙනම් මේ හදන්නේ මේ අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන මේ ආයතන දෙකේ එකතුවක් නෙමේද මේ ඉදිරි පිළිවෙලම හදන්නේ. දැන් එතනින් හදලා නවතිනවද? චේතනාවලට ගිහිල්ලා නැහැ එතනිනුත් යනවා ඊට පස්සේ තවත් විතර්ක වලට යනවා. විතර්ක කියන්නේ කල්පනා නැවත නැවත කල්පනා කරනවා නැවත නැවත කල්පනා කරනවා. ਵਿਚාරවලට යනවා. විචාර කියන්නේ නැවත නැවත සොයා බලනවා. නැවත නැවත සොයා බලනවා. එතකොට මොකද්ද වැඩෙන්නේ කියලා බලන්න. තණ්හාව තව පෝෂණය වෙනවා. තවත් වර්ධනය වෙනවා. තවත් වැඩෙනවා. අර චේතනා කියන මට්ටමට ගිහිල්ලා එතනින් දෙනවා විතර්ක ਵਿਚාර වලට. තව ටිකක් ඉස්සරහට යන්න. එතකොට තමයි උපාදානයට යන්නේ. කල්පනා කරනවා. දැන් අර හඬ මිහිරි වශයෙන් ගත්තේ. එතන මිහිරි වශයෙන් ගත්තා කියන්නේ අරමුණ පිළිගත්තා. ඊට පස්සේ තීරණය කරනවා. සම්තිරණ. ඒක හරි හරි ලස්සනයි හරි හරි මිහිරි. තීරණය කරනවද නැද්ද? තීරණය කරනවා. ඊට පස්සේ නිශ්චය කරනවා. අනේ මේක මම ගෙදර ගිහින් අහන්න ඕනේ මේක තිස්සෙම. තව හොඳට දවස් දින හොඳට අහන්න ඕනේ දවස් ගානේ අහන්න ඕනේ මේක හරි ලස්සනයි. හරි පිළිගන්නවද නැද්ද? සම්තිරණ වත්තපන. ඊට පස්සේ දැන් එතකොට මතක් වෙන මතක් වෙන වෙලාවට ගිහිල්ලා ඔය යන්ත්‍රේ ක්‍රියාත්මක කරනවද නැද්ද? එතකොට මොනවාද ඉන්නේ සිත්? ඒවට කියන්නේ ජවන්. ධර්මුණ තදින් අරගෙන තියෙන. ඉතින් මැරෙන වෙලාවට මතක් වෙන්න පුළුවන් සමහර විට උපකරණ. පියානෝ එකක් වෙන්න පුළුවන්, গিitar එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් drum set එකක් වෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි වෙන්න පුළුවන් ඉතින්. මැරෙන වෙලාවට මතක් වෙනවා. ඕකේ අහලා පාලා කැරපොත් එක්ක හරි වෙලා ඉන්නවා. අන්න ඒකයි භයංකාරකම. සංකාරපච්ච විඥාන. එතන කර්ම හදලා තියෙන්නේ. කර්ම සකස් කරලා තියෙන්නේ එතන. චේතනා එක අල්ලගෙන තියෙන්නේ මනසින්, ග්‍රහණය කරගෙන තියෙන්නේ තණ්හා උපාදාන. දැන් මරණාසන්න මොහොතේ මතක් වෙන එක. කොහේයි කියලාද හිතන්නේ? අන්න එතකොට මොකද්ද වෙන්නේ? සැප ඇති තැනකට දාවේ. අපි කියමු කැරපොත් එක් වෙලා, හෝණෙක් වෙලා, එහෙම නැත්නම් පුංචි සතෙක් වෙලා ඉන්න. දැන් ගෙදරින් ක්‍රොමීන් නාශක කරන ගහන ප්‍රෙස් එකක් මාක් කරේ. දැන් ගහනවා නිසා මාර්ගය වල දැන් අම්මා කියලා දන්නවද තාත්තා කියලා දන්නවද දුව පුතා කියලා දන්නවද ඇවිල්ලා ඉන්නේ නෑ එතනින් එහාට ඒව නෑ ඒ සම්බන්ධකම් නෑ එතනින් එහාට හැබැයි අරයා ආවේ කොහොමද එයා ආවේ සංකාරපච්චය විඥානං පැහැදිලිද කියන එක ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකයේ තියෙන දුක මත දුක උඩයි මේ ලෝකයේ තියෙන්නේ මේ හදන්නේ දුක් අපි සෑම අරමුණක්ම අරගෙන හදන්නේ දුක් ඒ කියන්නේ නොමග. එහෙනම් තණ්හා මාන දික්ටි වලින් තොරව ඕනේ යන්න. එහෙනම් අර කණයි ශබ්දයයි නිසා හැදෙනවා එතන ක්‍රියාවක් තියෙන්නේ. එතන ස්පර්ශයේ ඒකෙත් ක්‍රියාවක් තියෙන්නේ. අනිත් එක වේදනා. ඇතිවන ස්නේහ නැති වෙන එක ක්‍රියාවක්. යම් දෙයක් හට ගන්න ස්නේහ නැති වෙනවා නම් ඒක ක්‍රියාවක් නේ. දිගටම පවතින දෙයක් තමයි පවතිනවා නම් යම් දෙයක් ගන්න පවතින දෙයක් හැටියට ගන්න. ඇතිවන සනේ නැති වෙනවනම් යම් දෙයක් එතන මොකද්ද තියෙන්නේ? එතන ක්‍රියාවක් තියෙන්නේ. හටගත්ත නැති වුණා. වේදනාව කියන එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ තමයි උදේ වැය. ඒ දර්ශනය නිවැරදිව ගත්තොත් රැස් කරන්නේ නැහැ. රැස් කරන්නේ අස් කරනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න, එතකොට අස් කරයි. එහෙ නැති තාක්කල් රැස් කරනවා. දැන් එහෙනම් ඒතර විඳීමේ ක්‍රියාව. ඊට පස්සේ හඳුනා ගැනීමේ ක්‍රියාව ඒකත් ඇතිවන සැනෙන් නැති වෙනවා. හඳුනා ගැනීමට පවතින්න පුළුවන්ද? බෑ ඒක සිතී ක්‍රියාවක්. ඒතර සිතේ ආශයක චිත්තක්ෂණයයි. ඇතිවන සැනෙන් නැති වෙනවා. නැතිවන සැනෙන් ආය ඇති වෙනවා. ආය හඳුනා ගන්න. ආය නැති වෙනවා. නැතිවන සැනෙන් ඇති වෙනවා. ඒකට කියන්නේ උදේවැ. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේක අනිවාර්යෙන් හොඳටම ඇති කරගෙන යන්න ඕනේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න මේ සෑම දෙයක්ම අනිත්‍ය හැටියට නිවැරදිවම දකින්න ඕනේ මනසින්. සැප හැටියට නෙමෙයි දකින්න ඕනේ දුක් හැටියටමයි දකින්න ඕනේ. තමන්ගේ හැටියට නෙමෙයි දකින්න ඕනේ තමන්ගේ නොවන දෙයක් හැටියටමයි දකින්න ඕනේ. දැන් බලමු මේ තමන්ගේ කියලා මොකද්ද මේක ගන්න පුළුවන්? දැන් කෙස් කියන එක තමන්ගේ එකක්ද? හා එහෙනම් කාගේද? ඔක සතර මහා ධාතුන්ගේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඔක කර්මෙන් සකස් වෙච්ච එකක්. ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඕක. උපකාරයෙන් උපන් ධර්මයක්. ඕක දුකටයි තියෙකක්. දුකටයි තියෙකක් හින්දා තමයි හැලුනේ. පිපිරුවේ, ඉදුනේ, සුදුනේ. සැපටයි තියෙකක් නම් කවදාවත් ඕක හැලෙන්නෙත් නෑ, සුදු වෙන්නෙත් නෑ, පුපුරන්නෙත් නෑ. නේ? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දුකටයි තියෙකක් නෙමෙයිද? එහෙනම් දුක මත නෙමෙයිද තියෙන්නේ? අනිත් පැත්තේ පරීක්ෂා කරලා බලනවා. දැන් කෙස්වල ක්‍රියාව කියන්නේ කෙස්වල ක්‍රියාව ගෙනියන්න නම් සිතේ ක්‍රියාවක් ඕනේ. සිතේ ක්‍රියාව නැතුව මේ කෙස්වල ක්‍රියාව ගෙනියන්න පුළුවන්ද? බෑ. දැන්තර ක්‍රියා දෙකක් නැතිනේ. ඒ ක්‍රියා දෙක තියෙන්නේ නාම රූප දෙකේ. කෙස්වලත් නැහැ සිතෙත් නැහැ. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන. ඒක පටන් ගත්ත ගර්භාෂයේදී යුක්තාණුයි. නාම රූපච්ච සලායතන. ආයතන හයක් හැදුවා. සලායතන පච්ච පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය දැන් දුක ඒතනින් බැලුවත් දුකක් හදන්නේ එතකොට එහෙනම් ඉදීමත් දුකක් පිපිරීමත් දුකක් හැලීමත් දුකක් සුදු වීමත් දුකක් ඔක හැදෙන රෝගෙින්ද ඒත් දුකයි දැන් එතකොට දුක මත නෙමෙයිද තියෙන්නේ මේක හැබැයි ආයෙත් ආයෙත් ඉල්ලන්නේම දුකයි සිත అలවනවනේ එතන. දැන් කෙස් වලට කැමතිද නැද්ද? කැමති. කොච්චර කිව්වත්. නැද්ද? අනිවාර්යෙන් කැමති. ඉතින් කැමති හින්දා නේ සුදු ටික ඊට පස්සේ ඩයි ගාලා කළු කරගන්නේ. දැන් එහෙනම් එතන මොකද්ද හදලා තියෙන්නේ? දුක් වලට ප්‍රතිකර්මයක් කරලා. දැන් සුදු වුණා. දැන් මේක දුකයිනේ කරදරයනේ මේක අයියෝ මොකද්ද මේක දැන් සුදු වෙලා තියෙන්නේ. දැන් මේකට ගානවා පාට ටිකක්. දැන් ඊට පස්සේ යටින් එන ඒවා සුදු පාට කළු පාට දෙන්නේ. නෑ. එතකොට තේරෙනවා මොකද්ද මේ දුක් වලට ප්‍රතිකර්ම කෙරුවේ කියලා. වැහුවා. ප්‍රතිකර්මයෙන් වැහුවා දුක. හැබැයි යටින් ආයි පෙන්නන දුක. තේරෙනවද? එහෙනම් පැහැදිලිද කියනවා. ධර්ම දේශනාව අවසන් කරන කාලේ <laughs> පැහැදිලිනේ කියනවා. සසරින් නිවනට නොමග යන්න එපා. අරමුණ වැරදියට ගත්තොත් අනිවාර්යෙන් නොමග අරමුණ නිවැරදිව ගන්න. ඒතර ආරම්මන දෙකයි කිව්වේ තව හතරක් තියෙනවා. රූප ආරම්මන, ශබ්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්ම ආරම්මන. ඔය ආරමුණේ රැවටෙනවා අපි. ඒ රැවටීමට තමයි මෝහය කියන්නේ. මුලා වෙනවා මෝහය කියන්නේ අරමුණේ රැවටෙන එක. අවිද්‍යාව කියන්නේ ඒකයි. එහෙනම් අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න ඕනේ මෝහයෙන් මිදෙන්න ඕනේ. ඒතර මෝහයෙන් මිදෙනවා කියන්නේ අවිද්‍යාවෙන් විද්‍යාවට එනවා කියන්නේ මග. ඒ තමයි මග. ඒතර සසරින් නිවනට. ඒ නැති තාක්කල් නොමග. ඉතින් නොමග ගිය ඇතිනේ දැන් නේ. ඔව්. දැන් අවුරුදු 70ක් තිස්සේ නොමග ගිහිල්ලා දැන් කට්ටියටම තේරලා තියෙනවා. ඒ පැත්තෙන් බැලුවත් අපි නොමග නොමග ගිහින් තියෙන්නේ නේ. ඒතොර එහෙනම් මේ සංසාර ප්‍රවෘත්තියටත් අපි මෙච්චර කල් ගිහින් තියෙන්නේ නොමග. එහෙනම් නිවැරදි මගක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ඒ මාර්ගයට අපි නිවැරදිව අවතීර්ණ වෙන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගෙන මේ ප්‍රවෘත්තිය නවත්තන්න. පැවැත්ම. මේ පැවැත්මක් තියෙන්නේ ප්‍රවෘත්තියක් තියෙන්නේ. ඒ ප්‍රවෘත්තිය නාම රූප දෙකේ. පුච්චරයක් සම්බන්ධ කරගන්නත් එපා පුච්චරයෙන් මේකට. පුච්චරයක් මේකේ නැහැ. සම්මුතිය. තමයි ඔය පුච්චරයක් හදාගත්තේ. පරමාර්ථයට ගියාම පුච්චරයක් නැහැ. පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තාම විද්‍යාමානයි පුජ්‍යලෙන් නැහැ කියන එක. සම්මුති ලෝකේ විද්‍යාමානයි පුජ්‍යලෙක් ඉන්නවා කියන එක. තේරෙනවද? නමුත් ධර්මයේ තියෙන්නේ පරමාර්ථය.